අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්පිටිය නවදගල සිරිපුර ලේනගල බෝධිරාජ විවේක සේනාසනය සහ වැලිගම පැනහැටියන කොඩිගහ කන්ද සුගතදම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක කෝට්ටේ සුගතදම් ශීල භාවනා පින්කම් සංවිධානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වරකාපැලහේනේ සුගත ඥාන ස්වාමීන් වහන්සේයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස පරිජින්න මිදං රූපං ඕගනින්ධං පබංගුරං භිජ්ජති පුති සංදේහෝ මරණං තන්හි ජීවිතං තී සද්ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික සත්පුරුෂ පින්වත්නි දැන් මේ අවස්ථාවෙහි මේ හැමදෙනාම සෝදානම් වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්‍යයා වෙත පතන මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රේෂ්ඨ ධර්මයෙන් විදක් ශ්‍රවණය කරගන්නටයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රේ සද්ධර්මය අපේ හැමදෙනාගේම දෙලව ජීවිතයේ යහපත පිණිස සහනය සැහැල්ලුව සැනසෙල්ල පිණිස පවතින උතුම් ශ්‍රේෂ්ඨ ධර්මයක් වෙනවා වගේම මේ සංසාර දුක්ඛයන්ගෙන් අත මිදී ලබන පරම ශාන්ත උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඒකාන්තයෙන්ම උපකාරී වන උතුම් ශ්‍රේෂ්ඨ ධර්මයක්. ඒ උතුම් ධර්මයේ තුලින් පරප්‍රෝජනයන් ලබා ගන්නට නම් ධර්මානුකූල ජීවිතයන් අපි ගත කළ යුතුව පවතිනවා. එවැගේම ධර්මානුකූල සිතුම් පැතුම් ඇති කරගත යුතුව පවතිනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන යථා තත්ත්වයයි මනවින් අපට පැහැදිලි කරන්නට යෙදුනි. අද මේ ධර්මානුශාසනාව සිද්ධ කිරීම සඳහා මා මාත්‍රකස්ථානයේ තබා ගන්නට යෙදුන ධාතා ධර්මේනොත් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ යථාර්ථය මැනවින් අපට පැහැදිලි කරන්නට යෙදුණා. පරිජින්න මිදං රූපං රෝග නිද්ධං පබංගුරං මෙජ්ජති පෝතේ සන්දේහෝ මරණං සංහි ජීවිතං මේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපට ඊ타මත්ම වටිනා වැදගත් උතුම් ශ්‍රේෂ්ඨ ධර්මයක් පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේ අපේ මේ ජීවිතය හා සම්බන්ධ කරුණු කාරණාවන් මනවෙන් පැහැදිලි කරන්නට යෙදුනි. පරිජින්න මිදං රූපං ඉදං රූපං ඉදං රූපං කියලා කියන්නේ මේ රූපය පරිජින්නම් පරිජින්නම් කියලා කියන්නේ දිරීමට පත්වන්නේය. ඒතොර මේ ලෝකේ ජීවත් වෙන අප සෑම සියලු දෙනාගේම මේ රූපය පිළිබඳව කල්පනා කරලා බැලුවට පස්සේ ක්‍රමානුකූල මොහොතින් මොහොත දවසෙන් දවස මේක ජරා ජීර්ණත්වයට පත් වෙනවා උපන්න දවසේ පටන්ම ක්‍රමානුකූල මොහොතින් මොහොත ඒ ස්වභාවයටයිපත් වෙන්නේ. නමුත් ඒක ප්‍රකට වෙන්නේ පින්නතුනේ අවුරුදු ගණනාවක් ගියාට පස්සේ. ඒ ජරා ජීර්ණත්වයට පත් වීම ප්‍රකට වෙන අවස්ථාවදී අපි කියනවා වයසට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන්ම පැහැදිලි කරනවා නිතර දෙවේලේ සිහි කළ යුතු කරුණු කීපයක් පිළිබඳව. ඒ කරුණු අතරින් එක කාරණාවක් තමයි අප සියලු දෙනාම නිරන්තරයෙන්ම මෙනෙහි කරන්නටලු ජරා ධම්මෝ මේ ජරං අනතේ තොරතේ අබින්නම් පච්චවෙක්කි තබ්බං චිත්තියාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා එයින් සඳහන් කරන්න කුමක්ද ජරා ධම්මෝ මේ මම ජරාව ස්වභාවය කොට ඇති කෙනෙක් ජරං අනතීතෝති ජරාව ඉක්මවපු කෙනෙක් එහෙම නෙමෙයි අබින්නම් පච්චවෙක්කේ තබ්බන් නිතර දෙමේලේ සිහි කළ යුතුයි ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ස්ත්‍රියක් විසින් වේවා පුරුෂයෙක් විසින් වේවා ගිහියෙක් විසින් වේවා පැවිද්දෙක් විසින් වේවා අපේ මේ සෑම සියලු දෙනා විසින්ම නිරන්තරයෙන්ම මෙහි කළ යුතු කාරණාවක් තමයි අපේ හැම දෙනාම නිරන්තරයෙන්ම මේ ජරාවටපත් වෙනවා කියන කාරණාව. මේ ජරාවටපත් වීම ප්‍රකට වීම අපිට හොඳට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ සම්මුති ලෝකේ ජීවත් වෙන සියලු දෙනා තුලින්මත් අපිට මේ ජරාව හොඳට ප්‍රකට කරගන්නට පුළුවන්. ඒ වගේම පරමාර්ථ වශයෙන් උත් පින්නතුනේ මේ ජරා ජීර්ණත්වයට පත්වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම මැනවෙන් අපට පැහැදිලි කරන්නට යෙදුණා. සම්මුතිය බිඳගෙන තමයි පින්නතුනි පරමාර්ථය අපිට විනිවිද දකින්නට හැකියාව තියෙන්නේ. අපි මේ සම්මුති ලෝකයේ පවතින ජරා ජීර්ණත්වයේ පිළිබඳව කල්පනා කරලා බලනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව අපට මනරෙන් මේ ජරා ධර්මයේ පිළිබඳව පැහැදිලි කරනවා. මේ ජරාව කියලා කියන්නේ කොහොමද? ජරා ජීරණතා, කණ්ඩෙච්ඡං, පාලිච්ඡං, වලිත්තචතා, පායුනෝ සංහානි, ඉන්ද්‍රයානම් පරිපාකෝ, අයං උච්චති භික්ඛවේ ජරා. මේ ජරාව කියලා සඳහන් කරන්නේ ජරා ජීර්ණතා ජරාවටපත් වීමක් දිරීමටපත් වෙන ස්වභාවයක් ඛණ්ඩිච්ඡං පාලිච්ඡං ඛණ්ඩිච්ඡං කියලා කියන්නේ පින්නතුනේ මේ දත් එක හැලෙනවා පාලිච්ඡං පාලිච්ඡං කියලා කියන්නේ මේ කෙස් ටික පැහැෙනවා වලිත්තජතා වලිත්තජතා කියලා කියන්නේ අපේ මේ හැම පැලි වැටෙනවා. ආයුනෝ සංහානි මේ ආයුෂය අවසන් වේගෙන යනවා. ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රියන් මේරීමටපත් වෙනවා. ඉන්ද්‍රියන් මේරීමටපත් වෙනවා කියලා සඳහන් කරන්නේ අපේ මේ හොඳට පෙනෙන්නට තිබුණ මේ ඇස් දෙක නොපෙනී යනවා. ඒ වගේම හොඳට ඇහි ඇහි තිබුණ මේ කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. ඒ වගේම තමයි මේ කළුවන්ව තිබුණ මේ කෙස් ටික සුදුවන් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම අතපය වාරු නැතුව යනවා. තමන්ගේ වැඩ ටික තමන්ටවත් කර කියා ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. අනුන්ගේ උදව්වෙන් උපකාරයෙන් යන්නේ සිද්ධ වෙනවා. මේ ආදී වශයෙන් පින්නතුනේ මේ වයසට යන ස්වභාවය පිළිබඳවයි මෙතන මේ දක්වලා තියෙන්නේ. එහෙමනම් මේ ස්වභාවය පින්නතුනේ අප කිසිම කෙනෙක් ඉක්මවල ඇත්තේ නැහැ. අප සියලු දෙනාට මේ කාන්තේම මේ ජරා ජීර්ණත්වයටපත් වෙන්නට සිද්ධ වෙනවා. එනිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා අපි මොන යම් ආකාරයෙන් ජීවත් වුණත් අප සියලු දෙනාට මේ කාන්තෙන්ම මේ ජරා ජීරාත්වයට පත් වෙන්නට සිද්ධ වෙනවා. මොනතරම් වත්පොහසත්කම් තිබුණත් මොනතරම් බලපොළුවන්කාරකම් තිබුණත් මොනතරම් තාන්නමාන නිලතල තිබුණත් මොනතරාතර මේ පුජ්‍යලයක් වුණත් පින්නතුනි මේ ස්කන්ධ පංචකයක් ලැබිච්ච හැම දිනාටම පත්තන ඉරණම තමයි මේ ජරා ජීර්ණත්වයට පත් වීම. එනිසා මේ රූපය කියන ධර්මතාවයේ ක්‍රමානුකූල මොහොතින් මොහොත දවසින් දවස මේ ජරා ජීර්ණත්වයට පත් වෙනවා. ඒක මේ ලෝකේ කිසිම කෙනෙකුට වැළැක්වීමේ හැකියාවක් ඇත්තේ නැහැ. උපන්නනම් ඒ සියලු දෙනාටම ඒ தත්ත්වයට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. එහෙමනම් පින්නතුනේ අපි හොඳට තේරුම් බේරුම් කරගන්නට ඕන. අපි මේ මොනතරම් ලස්සට හොඳට මේ පෝෂණය කළත් සැරසිලි කළත් ඒ වගේම මොනතරම් හොඳින් රැකබලා ගත්තත් අපිට ඕනෑ විදිහට මේ දිගින් දිගටම පවත්වා ගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒක වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙමනම් අපට මේ ලෝකේ අපේ ජීවිතය තුළින්ම මේක අත්දකින්නට පුළුවන්කම තියෙනවා. නිසා මේ රූපය කියන එක ක්‍රමානුකූලව ජරා ජීර්ණත්වයට පත් වෙනවා. පරිජින්න මිදං රූපං රෝග නිද්ධං පබංගුරං එවැගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා රෝග නිද්ධං අපේ මේ ශරීර කූඩුව කියලා කියන්නේ රෝගයන්ට කැදැල්ලා. අපේ මේ ශරීර කූඩුවේ විවිධාකාර ලෙඩ රෝගයන් බැලදෙනවා. ඒ ලෙඩ රෝග වලින් වැළකීමේ හැකියාවක් අපට ඇත්තේ නැහැ. විවිධාකාර ලෙඩ රෝග අපට වැළඳෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නිරන්තරයෙන් අප විසින් සීකල යුතු තවත් කාරණාවක් ඇටියෙත ව්‍යාධි ධම්මෝ මේ ව්‍යාධින් අනතේතෝතේ අබින්නම් පච්ච වෙක්කේ තබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බචිතේනවා මෙයින් සඳහන් කරන්නේ කුමක්ද ව්‍යාධි ධම්මෝ මේ මම මේ ව්‍යාධියේ ස්වභාව කොට ඇති කෙනෙක් එහෙම නැත්නම් මේ ලෙඩ රෝග ස්වභාව කොට ඇති කෙනෙක්. ව්‍යාධින් අනතීතෝති. ව්‍යාධ ඉක්මවපු කෙනෙක් එහෙම නෙවෙයි. අබින්නම් පච්ච වෙක්කිතබ්බන්. අබින්නම් කියලා කියන්නේ නිතර නිතර පච්ච වෙක්කිතබ්බන්. සිහි කළ යුතුයි ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. කිට්ඨියාවා පුරුෂේනවා ඝාට්ඨේනවා පබ්බජිතේනවා ස්ත්‍රියක් විසින් වේවා පුරුෂයෙක් විසින් වේවා පැවිද්දෙක් විසින් වේවා ගිහියෙක් විසින් වේවා අප සියලු දෙනා විසින්ම නිරන්තරයෙන්ම සිහි කළ යුතු කාරණාවක් තමයි ඒකාන්තයෙන්ම මට මේ ලෙඩ රෝග වැළඳෙනවා මේ ලෙඩ රෝග ඉක්මවපු කෙනෙක් එහෙම නෙවෙයි. එනිසා මේ ශරීර කෝඩුව කියලා කියන්නේ ලෙඩ රෝගයන්ට හැදල්ලා. ඒකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ රෝග නිද්ධං කියලා. මේ රෝගයන්ට හැදල්ලා. විවිධාකාර රෝගාබාධයන් අපේ ශරීර කෝඩුවට වැළඳෙනවා. දැන් ඔයත් අහලා තියෙනවා මේ ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා අපේ මේ ශරීර කූඩුවට ඇති වෙන ලෙඩ රෝගයන් පිළිබඳව. බලන බුදුරජාණන් වහන්සේ අපිට මේ යථාර්ථය නෙමෙයි දිස්මතු කරලා දෙන්නේ. වෙන ලෝකයක තියෙන දෙයක් නෙමෙයි උන්වහන්සේ අපට මේ පැහැදිලි කරන්නේ. අපේ ලෝකය පිළිබඳවමයි. අපේ ලෝකය පිළිබඳව අපි ඇත්ත ඇති හැටියෙන් යථා තත්ත්වයෙන් අවබෝධයක් ඇති කරගන්නව නම් ඒක තමයි Tamanට නිර්වෘල් ජීවිතයක් ගත කරන්නට උපකාරී වෙන්නේ. ඒ වගේම සැනසෙල්ලක් ජීවිතේ ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඕනෑම අවස්ථාවක Tamanට පත් වෙන ඕනෑම දෙයක් පිළිබඳවම යථා තත්ත්වයෙන් යථා ස්වභාවයෙන් අවබෝධ කර ගැනීම හැකියාව තියෙන්නේ ඕනෑම දෙයකට ආත්ම ශක්තියෙන් යුක්තව මුහුණ දීමේ හැකියාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේදී පැහැදිලි කරනවා අපිට මේ වැළඳෙන ලෙඩ රෝගයන් පිළිබඳව. ඒක ආදීනව සංඥාව හැටියටයි ඒ ගිරිමානන්ද සූත්‍රය විස්තර කරන්න. ආදීනවය කියලා කියන්නේ පින්නතුනේ මේ ශරීර කෝඩුවේ තියෙන නරක පැත්ත පිළිබඳව. එහෙම නැත්නම් අපේ කරදර බාධක කම්කටොළු සිදුවීම පිළිබඳව. ආදීනවය කියලා කියන්නේ නරක පැත්ත කියන එකයි. බලන්න මේ ශරීර කෝඩුවේ ආදීනවය පිළිබඳව. එහෙම නැත්නම් අපට මොනතරම් මේ ලෙඩ රෝග වැළඳුනාට පස්සේ දුක් ගැහැට වින්දනය කරන්නට සිද්ධ වෙනවාද කියන කාරණාව පිළිබඳව මේ දිනවලත් පින්නතුනේ මිනිස්සු ඊ타මාත්ම බයෙන් පැත ගැනීමෙන් ජීවත් වෙනවා මේ ලෙඩ රෝගයන් නිසා නමුත් පින්නතුනේ මේ ලෙඩ රෝග කියන එක විවිධාකාරයෙන් අපට ඇති වෙනවා ඒ ඇති වෙන හේතු සාධක පිළිබඳව බුදුරජාණන් වහන්සේ බුදු මුවින් මැනවෙන් අපට පැහැදිලි කරන්නට යෙදුණා. ගිරිමානන්ද සූත්‍රයේ මෙන්න මේ විදියට උන්වහන්සේ පැහැදිලි කරනවා. කතමා චානන්ද ආදී නව සංඥා ආනන්දය මේ ආදී නව සංඥාව කියලා කියන්නේ කුමක්ද? ඉදානන්ද වික්කෝ අරඤ්‍යගතෝ ආ රුක්කමූලගතෝ ආ ශුඤ්ඤාගාරගතෝ ආ ඉතිපදි පංචෙක්කති ඉදානන්ද වික්කෝ ආනන්දය භික්ෂුව අරඤ්‍යගතෝ ආ රුක්කමූලගතෝ ආ අරණ්‍යයකට ගියේ හෝ රුක්ෂ මූලයකට ගියේ හෝ ශූන්‍යාගාරයකට ගියේ හෝ ඉතිපටි සංචික්කති මෙන්න මේ විදිහට නුවණින් කල්පනා කරනවා මෙනෙහි කරනවා. කොහොමද? බහෝ දුක්ඛෝ කෝ අයං කායෝ අයං කායෝ මේ කය බහු දුක්ඛෝ බොහෝ දුක් සහිත දෙයක් බහු ආදීනව බොහෝ ආදීනව යන්ගෙන් පිළිච්ච දෙයක් ඉතේමස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති හිමස්මෙන් කායේ මේ කයේ කයෙහි ඉති මේ ආකාරයට විවිධ ආබාධා උප්පජ්ජಂತಿ විවිධ වූ ආබාධයන් උපදිනවා දැන් බලන්න පින්නතුනි අපේ මේ ඇස කන නාසය දිව ශරීරය පතන් අපේ මේ මුළු සර්වාංගය පුරාම විවිධ ආකාර ලෙඩ රෝගයන් වල දෙනවා එතකොට මේ ලෙඩ රෝගයන් පිළිබඳව කල්පනා කරලා බැලුවට පස්සේ අහවල් රෝගයට වැඩි අහවල් රෝගය හොඳයි කියන දෙයක් ඇත්තේ නැහැ. මොනම රෝගයේ වැළඳුනත් මිනිස්සු විවිධාකාරයෙන් දුකට අසහනයට පත් වෙනවා. උන්වහන්සේ පින්නතුනේ අපේ මේ ශරීර කෝඩුව ඇති වෙන ලෙඩ රෝගයන් පිළිබඳව එකින් එක විස්තර කරනවා. චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ જીවහා රෝගෝ කාය රෝගෝ සීත රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පක්ඛන්දිකා මේ ආදී වශයෙන් පින්නතුනි අපේ මේ ශරීර කෝඩේ වැළඳෙන ලෙඩ රෝග රාශියක් පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරනවා ඔක්කොම විස්තර කරන්න අවස්ථාව නෙවෙයි. එකක් දෙකක් පිළිබඳව පැහැදිලි කරලා දෙනවා නම් චක්කු රෝග අපේ මේ ඇහි රෝග හට ගන්නවා. ඒ වගේම සෝත රෝග අපේ මේ කනේ රෝගයන් හට ගන්නවා. ඒ වගේම ගාන රෝග නාසයේ රෝගයන් හට ගන්නවා. මේ ආදී වශයෙන් විවිධාකාරව අපේ මේ ශරීර කෝඩුවේ සෑම තැනකම විවිධාකාර රෝගාබාධයන් හට ගන්නවා. මේ රෝගාබාධනොත් විවිධාකාරයෙන් වර්ගීකරණය කරලා තියෙනවා. ඔය ගිරිමානන්ද සූත්‍රයේ කොහොම ලස්සනට මේ පිළිබඳව පැහැදිලිව දක්වලා තියෙනවා. දැන් බලන්න පින්නතුනි අද කාල පරිච්ඡේදයේ පිළිබඳව උනත් දැන් බලන්න අපේ මේ ශරීරයේට වැළඳෙන ලෙඩ රෝගයන් පිළිබඳව විවිධ ආකාරයෙන් විවිධ වූ විශේෂඥයන් ඉන්නවා. තමයි චක්ක රෝගෝ කියන චක්ක රෝගෝ කියලා කියන්නේ ඇසේ ඇති වෙන රෝග. එතකොට මේ ඇසේ ඇති වෙන රෝගයන් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරෝ ඉන්නවා. ඒ වගේම වෙනම රෝහල් තියෙනවා. බලන්න පින්නතුනේ ඔයත් අහලා තියෙනවා ඔය දෘෂ්ටි විශේෂඥයෝ කියලා අහලා තියෙනවා. ඒ වගේම අක්ෂිශල්‍ය වෛද්‍යවරු පිළිබඳව අහලා තියෙනවා. එතකොට ඒ කුමක් සඳහාද පින්නතුනේ අපේ මේ ඇසේ ඇතිවෙනා වූ රෝගාබාධයන් සුව කිරීම සඳහා බලන්න කල්පනා කරලා එහෙමනම් තමන්ගේ ශරීර කෝඩුව ඇතිවෙන එකම ලෙඩ රෝගයක් පිළිබඳව කල්පනා කරලා බලන්න මොනතරම්නම් මේ ලෙඩ රෝගයන් සුව කර ගැනීම සඳහා අපි වෙහසක් මහන්සියක් දරනවද ඒ වගේම ඇසේ රෝග වෙන්න පුළුවන්, කනේ රෝග වෙන්න පුළුවන්, ඒ වගේම නාසයේ රෝග වෙන්න පුළුවන්, දිවේ රෝග වෙන්න පුළුවන්. මේ මොන රෝගයක් වුණත් පින්නතුනි, ඒ තුළින් අපට විවිධාකාරයෙන් දුකට අසහනයට පත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම පින්නතුනි, මේ විදිහට ශරීර කෝඩුවේ ලෙඩ රෝගයන් විවිධාකාරයෙන් වැළඳෙනවා වගේම වාපිස්සෙම් කිපීම නිසා විවිධාකාර වූ ලෙඩ රෝගයන් අපට ඇති වෙනවා. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මැනවින් පැහැදිලි කරනවා. පිත්ත සමුත්තාන ආබාධා, සෙම්ම සමුත්තාන ආබාධා, වාත සමුත්තාන ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතුපරිණාමජා ආබාධා ඔය ආදී වශයෙන්. පිත්ත සමුත්තාන ආබාධා පිටින් හටගන්නා විවිධාකාර රෝගාබාධයන් තියෙනවා. සෙම්ම සමුත්තාන ආබාධා. ඒ වගේම සෙම නිසා ඇතිවෙනා විවිධාකාර වූ රෝගාබාධයන් තියෙනවා. වාත සමුත්තාන ආබාධා. වාතයෙන් හටගන්නා විවිධාකාර වූ රෝගාබාධයන් තියෙනවා. සන්නිපාතික ආබාධා. ඒ වගේම සන්නිපාතයෙන් ඇතිවෙනා වූ විවිධාකාර වූ රෝගාබාධයන් තියෙනවා. උතු පරිණාමජා ආබාධා එවැගේම ඍතු විපර්යාසයෙන් ඇතිවෙනා වූ යම්කසේ රෝගාබාධයන් තියෙනවා. විෂම පරිහාරජා ආබාධා එවැගේම විෂම දේවල් පරිහරණය කිරීම නිසා ඇතිවෙනා වූ රෝගාබාධයන් තියෙනවා. කෝපක්‍රමික ආබාධා එවැගේම යම් යම් අය උපක්‍රම කිරීම නිසා ඇතිවෙනා වූ රෝගාබාධයන් තියෙනවා. කම්ම විපාකජා ආබාධා ඒ වගේම කර්මානුරූපව හටගන්න විවිධාකාර වූ රෝගාබාධයන් තියෙනවා. සීතන් නුන්නන් දිගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝති. ඒ වගේම සීතෙන් උෂ්ණයෙන් ඒ වගේම සාපිපාසාවෙන් ඇතිවෙන විවිධාකාර වූ ලෙඩ රෝගයන් වැළඳෙනවා. මේ ආදී වශයෙන් කල්පනා කරලා බලන්න පින්නතුනි එහෙමනම් අපේ මේ ශරීර කෝඩුවේ මොන මොන තරම් ලෙඩ රෝගයන් දැනදෙනවාද කියලා හොඳට කල්පනා කරලා බලන්න. එතන අපිට මේ ශරීර කෝටුවක් ලැබුණා නම් ඒ ශරීර කෝඩුවක් ලැබිච්ච අපි සෑම සියලු දෙනාටම මේ විවිධාකාර වූ රෝගාබාධවලට ගොදුරු වෙන්නට සිද්ධ වෙනවා. මේවායින් වැළකීමේ හැකියාවක් ඇත්තේ නැහැ. එනිසායි ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ මේ ව්‍යාධි ධර්මයෙන් ඈත් වීමේ දුර වීමේ ක්‍රමය පිළිබඳව. ඊතර පින්නතුනි මේ රෝගාබාධයන් දුරු කර ගැනීම සඳහා නැති කර ගැනීම සඳහා ඒවා සමනයටපත් කර ගැනීම සඳහා අපි විවිධ ආකාරයෙන් සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරනවා. ඒ තුලින් යම් තාද්දුර දේව සමණයට පත් වුණත් පින්නතුනේ සදාකාලික වශයෙන් අපට මේ ලෙඩ රෝගයන් නැතුව ජීවත් වීමේ හැකියාවක් ඇත්තේ නැහැ. විවිධාකාර ලෙඩ රෝග විවිධ අවස්ථාවන් වලදී හට ගන්නවා. අපි මේ தත්ත්වය හොඳට තේරුම් බේරුම් කරගන්නට ඕන. සමහර විට අපිට විවිධාකාර ලෙඩ රෝගයන් වැළඳුණාට පස්සේ අපි මානසිකව හදාගන්න අවස්ථාවන් තියෙනවා. නමුත් පින්නතුනි අපි හොඳට සිහි කල්පනාවෙන් යුක්තව මේ ශරීර කෝඩුවේ තියෙන ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා නම් අපට හොඳට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. අනේ ලෞතර බුදුරජාණන් වහන්සේ නැනවින් අපට මේ පිළිබඳව පැහැදිලි කරලා දේශනා කරලා දීලා තියෙනව නේද? මේ ස්කන්ධ පංචකයක් ලැබුණට පස්සේ මේ ආකාරයෙන් විවිධ වූ ලෙඩ රෝගවලට ගොදුරු වෙන්නට සිද්ධ වෙන ආකාරය පිළිබඳව. එහෙමනම් පින්නතුන් උන්වහන්සේ මේ නිර්වාණ අවබෝධය පිළිබඳව පැහැදිලි කරමින් දේශනා කරන්නේ කොහොමද? මෙන්න මේ සදාකාලික වශයෙන් මේ කියන රෝගාබාධ වලින් වැළැක්වීමේ ක්‍රමයක්. ඒ කියන්නේ යම් කෙනෙකුට මේ ස්කන්ධ පංචකයක් නොලැබී යනවා කියලා කියන්නේ සදහටම මේ රෝගාබාධයන්ගෙන් තොරවීම. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපට අවශ්‍ය කරුණු කාරණාවන් මැනවින් පැහැදිලි කරන්නට යෙදුණා. බලන්න පින්නතුනි සමහර කෙනෙක් විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරු වුණාට පස්සේ මොනතරම් දුකට අසහනයට පත්වෙමින් තමන්ගේ ජීවිතේ පවා එපා වෙන අවස්ථාවන් තියෙනවද කියලා හොඳට කල්පනා කරලා බලන්න. එහෙමනම් පින්නතුනි මේ සංසාරේ ගමන් කරන අප සියලු දෙනාටම විවිධාකාරයේ ලෙඩ රෝගවලට ගොදුරු වෙන්නට සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයෙන් ධර්මතාවයක්. ඒක ලෝකයේ තියෙන ධර්මතාවයක්. ඒ පිළිබඳව බුදුහාමුදුරුවෝ මැනවින් අපට පැහැදිලි කළා වගේම මේ නිදහස් වීමේ ක්‍රමයක් උන්වහන්සේ අපට පැහැදිලි කරන්නට යෙදුණා. අපි තේරුම් ගත යුතු කාරණාව තමයි එහෙමනම් මේ රෝගාබාධවලට අපි සියලු දෙනාම ඒකාන්තයෙන්ම ලක් වෙනවා. ඒ නිසා නිතර දෙවේලේ ඒ පිළිබඳව හොඳට මෙනෙහි කරන්නට ඕන. ඒ වගේම බුදුහාමුදුරුවෝ මේ ගාථා ධර්මයේ තුලින් තවදුරටත් අපට පැහැදිලි කරන්න කුමක්ද? පබංගුරන්. ඒ වගේම වහාම මේ ජීවිතය කියන එක නැති වෙලා යනවා. සදාකාලිකව පවතින එකක් එහෙම නෙවෙයි. විජ්ජති පෝති සන්දේහෝ විජ්ජති ඒ වගේම තමයි මේක කැඩිලා බිඳලා වෙනස් වෙලා යනවා පෝති සන්දේහෝ ඒ වගේම නවදොරකින්ම ඕජාවන් වැගිරෙනවා බලන්න පින්නතුනි අපේ මේ ශරීර කූඩුව පිළිබඳව හිසේ පටන් පාදාන්තය දක්වා පාදාන්තයේ සිට හේසාන්තය දක්වා අපේ මේ ශරීර කෝඩුව සකස් වෙලා තියෙන ආකාරය පිළිබඳව බුද්ධං පාදතලා උදසිත පාතලය දක්වා අදෝ කේස මත්තකා එවැගේම යටසිත නැත්තම් පාතලයේ සිට කේසාන්තයේ දක්වා සච්ච පරියන්තං එවැගේම මේ හැම වටකොට පුරන් මේක පුරවල තියෙනවා නානප්පකාරස්ස නානා ප්‍රකාර වූ අසුචිනෝ පච්චවෙක්කති. සුචි කියලා කියන්නේ පිරිසුදු දේවල්, අසුචි කියලා කියන්නේ අපිරිසිදු දේවල්. එහෙමනම් මේක අපිරිසිදු දේවල් වලින් තමයි පුරවලා තියෙන්නේ. සේයතේදන් ඒ කොහොමද කියනවනම් හේසා ලෝමා නකාදන්තා තචෝමන්තං මේ ආදී වශයෙන් අපේ මේ ශරීර කෝඩුවේ තියෙන දෙතිස් කුණප කොට්ටාසයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. බලන්න මේවා අපේ තුලම පවතින දේවල් පිටස්තර දේවල් එහෙම නෙමෙයි. එහෙමනම් පින්නතුනේ රන්දේදී මුතුමැණික් වශයෙන් මේ පරිස්සම් කරගතුවත කියලා කිසිම දෙයක් මේ ශරීර කෝඩුව තුල ඇත්තේ නැහැ. එහෙමනම් මේ කෙස්ලොම් නියදත් ආදී දෙතිස් තුනපයකින් තමයි අප සියලු දෙනාගේම මේ ශරීරයන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම බලන්න කල්පනා කරලා මේ දෙතිස් කුණපයකින් යුක්ත මේ ශරීර කෝඩුවේ ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේවා පිළිබඳව ඇහෙන් ගලන වැගිරෙන දේවල් පිළිබඳව බලන්න ඉතාමත්ම පිළිකුල් සහගත දෙයක්. ඒ වගේම ඇස් දෙකෙන් කබ කඳුළු වැගිරෙන්නේ. ඒ වගේම කන් දෙකෙන් ඒ කන් කලාඳුරු ඒ වගේම නාසයෙන් සොටු, ඒ වගේම මේ මුඛයෙන් කෙල මේ ආදී වශයෙන් අරගෙන බැලුවට පස්සේ පින්නතුනේ ඊ타ත්ම අපිරිසුදු දේවල් තමයි වැගිරෙන්නේ. ඇයි ඒ අපිරිසුදු දේවල් වැගිරෙන්නේ කුමක් නිසාද? මේක ඇතුළේ මේ අපිරිසුදු දේවල් වලින් පිරිච්ච නිසා. බලන් බුදුහාර මොනතරම් යථාර්ථයක්ද අපට මේ පැහැදිලි කරන්නේ. අපි තුළින්ම අපේ මේ ජීවිතය පිළිබඳව හොඳට විවරණය කරලායි උන්වහන්සේ අපට මේ කරුණාකාරණාවන් පැහැදිලි කරන්නේ. එවනම් මේ නවදොරකින්ම පෝජාවන් වැగిරෙනවා. පිරිසිදුයි කියලා කිසිම දෙයක් වැగిරෙන්නේ නැහැ. ඊ타ත්ම අපිරිසුදු දේවල්. බලන්න එහෙමනම් කල්පනා කරලා ඇත්ත ඇති ඇටියෙන් නේද බුදුරජාණන් වහන්සේ අපට මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්න කියන කාරණාව. මරණං සංනි ජීවිතං එවැගේම තමයි පින්නතුනි මේ ජීවිතයේ අවසානය මරණය මේ ජීවිතය අවසන් වෙලා යනවා මරණය තුලින් මේ ලෝකයේ කිසිම කෙනෙකුට සදාකාලිකව ජීවත් වීම හැකියාවක් ඇත්තේ නැහැ. උපන්න නම් මේ ලෝකයේ සියලු දෙනාටම උරුම වන ධර්මතාවය තමයි මේ මරණයට පත්වීම. එතකොට මේ මරණයට පත් වේම කියලා කියන්නේ පින්නතුනි මේ ජීවිතය නැති වෙලා යන එක. අපි ඒකට කියනවා ජීවිතේන්ද්‍රියෝ පච්ඡේද මරණය කියලා. නත්ති ජාත සමරණ මේ ලෝකේ යම් කෙනෙක් උපන්න නම් ඒ උපන්නා වූ සියලු සත්‍යයන්ට මරණේකාන්තේ මුරුමයි. ඒකෙන් වැළකීමේ හැකියාවක් ඇත්තේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නිරන්තරයෙන්ම අපි සිහි කළ යුතු තවත් කාරණාවක් හැටියට මරණ ධම්මෝ මේ මරණං අනතීතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්‍ත්‍යාවා පුරුෂේනවා දහට්ඨේනවා පබ්බජිතේනවා එනු සඳහන් කරන්නේ කුමක්ද මරණ ධම්මෝ මේ මම මරණයේ ස්වභාව කොට ඇති කෙනෙක් මරණං අනතීතෝති මරණේ ඉක්මවපු කෙනෙක් එහෙම නෙවෙයි අබින්නම් පච්චවෙක්කිතබ්බන් නිරන්තරයෙන්ම සිහි කළ යුතුයි. ඉත්‍ත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ස්ත්‍රියක් විසින් වේවා පුරුෂයෙක් විසින් වේවා පැවිද්දෙක් විසින් වේවා ගිහියෙක් විසින් වේවා අප සියලු දෙනා විසින්ම ඒකාන්තයෙන්ම සිහි කළ යුතු කාරණාවක් තමයි අපි සියලු දෙනා මරණයට පත් වෙනවා කියන කාරණා. ඒ වගේම තමයි මරණයටපත් වෙන අප සියලු දෙනා විසින්ම සබ්බේහි මේ පියේහි මනාපේහි දානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්චවෙක්කතබ්බ මේ ලෝකේ යන්තාක් යමනාප වස්තුන් සහ ප්‍රේමනාප පුජ්‍යලයන් තියෙනවනම් ඒ සියලුම දේවල් නැති වෙලා යනවා විනාශ වෙලා යනවා කියන මේ ධර්ම ස්වභාවය පිළිබඳවත් නිරන්තරයෙන් මෙනෙහි කළ යුතුය කියන බවයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට මැනවින් පැහැදිලි කරන්තේ දුන්නේ. එහෙමනම් බලන්න පින්නතුනි මේ තුළින් බුදුරජාණන් වහන්සේ අපේ මේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව ජීවිතයේ තියෙන යථා ස්වභාවය පිළිබඳව මැනවින් පැහැදිලි කරලා දීලා තියෙනවා නේද කියන කාරණාව. එනිසා පින්නතුනි අපි මේ ජීවත් වෙන කෙටි කාල පරිච්ඡේදයේ තුලදී මේ කරුණු කාරණාවන් පිළිබඳව හොඳට සිහියට නගාගෙන බොහොම ඥාන සංප්‍රයුක්තව කටයුතු සිද්ධ කිරීම ඉතාමත්ම වටිනවා වැදගත් වෙනවා දැන් කල්පනා කරගන්න මේ පින්වත් පිරිස මෙතෙක් වේලා බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කර ගන්නටේ දුන මේ රැස් කරගත් උතුම් කුසලයේ හැම දිනාටම උතුම් වූ ධර්මාභෝධයේ පිණසම පවතිවායි ප්‍රාර්ථනා කරගන්න. කුසලයේ කාන්තෙන්ම හේතු ආසනා උපනිශ්‍රය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න සාදු සාදු සාදු ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං සාදු සාදු සාදු අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්පිටිය නවදගල සිරිපුර ලේනගල බෝධිරාජ විවේක සේනාසනය සහ වැලිගම පැන හැටියන කොඩිගහකන්ද සුගතදම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක කෝට්ටේ සුගතදම් ශීල භාවනා පින්කම් සංවිධානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වරකා පෙළහේනේ සුගත ඥාන ස්වාමීන් වහන්සේයි අපේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මා සම්බුද්ධ සරණයි සුන්දරකම නිමේෂයක් වනින් පැපල මල්ලිකා හේමචන්ද්‍ර ජුවල සිට පැමිණෙන කැරේ විසඳක ස්වර්ණාභරණ එකතු රුපියල් 9500 සිට අදම මල්ලිකා හේමචන්ද්‍ර ජුවල සිට පිවිසෙන්න